ආයුබෝවන්. සතියක් ගත වෙලා සුපුරුදු වෙලා වෙලෙමිලා තියෙන්නේ අදත් අපගේ සුපුරුදු වැඩසටහන ආරම්භ කරන්නට. හරවත් දහම් සාකච්ඡාවක් ඔබ සමග බෙදා හදා ගන්නට. ඉතින් සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතුකමින් අදත් අපි ඔබගේ ආලින්දයට ගොඩවදිනවා ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනත් රැගෙන. ඉතින් ඔබ හොඳාකාරවම දන්නවා මේ වෙනකොට අතිපූජනීය මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්දයෝල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද අප ජාතියට දායාද කරන ලද ධර්ම විනිශ්චය කියන දහම් පුස්තකයේ පිළිබඳව තමයි අපි මේ වෙනකොට ධර්ම සාකච්ඡාවට භාජනය කරමින් පවතින්නේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ මාතෘකා ගණනාවක් අතිවිශාල සංඛ්‍යාවක් වේවන කොටත් අපි දහම් සාකච්ඡාවෙන් සාකච්ඡා කර අවසන්. ඉතින් වෙනද වගේම CSRP මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දේශකයන් වහන්සේ අදත් වැඩමවා වදාරා සිටිනවා. ඉතින් උන්වහන්සේ අපිට නිබඳ ශක්තියක් උන්වහන්සේ අපිට නිබඳ ආශිර්වාදයක් සපයනවා මේ වැඩසටහන් ਸਰවපකාරයෙන් සාර්ථක කරගෙන යාමට. ඉතින් අදත් අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව අපේ වැඩසටහන ආරම්භ වීමට මත්තෙන් පිළි අරගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී නායක ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහන් පිළිගනු ලබනවා. ඉතින් සුපින්නතුනේ මේ වැඩසටහන් මාලාව තුළම අපි බොහෝම ධර්ම කරුණු රාශියක් අපේ ජීවිතවලට එකතු කරගත්තා. ඉතින් අදත් අපි සූදානම් වෙනවා තවත් ඉදිරියට වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව ධර්ම කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙකුට දාන ශීල භාවනා කියන්නේ අත්‍යවශ්‍යම කාරණා. ඉතින් එතනදිරි මේ සීලය කියන කාරණාව බොහෝ වැදගත් වෙනවා. මොකද මේ සීලය තුල අපිට සංගමයට පත්වන්නේ කොහොමද? අපි කොයි විදිහටද මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ? මේ ආදී විශාල වපසරියක මේ සීලය කියන කාරණාව පැතිරිලා යනවා. මේ සීලය කියලා ගත්තාම ගිහි ඔබට මට ඒ වගේම පැවිදි පූජ්‍ය පක්ෂයට වෙන වෙනමම අදාළ වෙච්ච සීල කණ්ඩායම් කොටස් මේ බුද්ධ දේශනාව තුළ අපිට හමු වෙනවා. පංචශීලය, අටසිල්, දසසිල් මේ ආදීස ඒ ඒ පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත්. නමුත් මේ සීලය පිළිබඳව අපිට තවත් යම් යම් ගැටලුකාරී සහ භාවිතා කිරීමේදී ඒවා අධ්‍යයනය කිරීමේදී අනුගමනය කිරීමේදී පැන නගින්නට පුළුවන්. අවසර අපේ ස්වාමීන් වහන්සේ යමෙකුට මේ සීලය පිළිබඳව මෙන්න මේ විදිහට ගැටලුවක් පැන නැගුණොත් අපි සීලය සමාදන් වෙනවා. අපි හිතමු පංච සීලය අපි සමාදන් වෙනවා කියලා අපේ ස්වාමීන් වහන්සේ. එකවරක් අපි සමාදන් වුණාට පසුව ඒ සීලය ඒ නොකැඩී පවතින තාක් අපි නැවත නැවත සීල් සමාදන් විය යුතුයද? කෙනෙක් කියනවා මම සීලය සමාදන් වුණා. ඒ සීලය සමාදන් වෙලා මම මැරෙන තුරා නැවත සීලය සමාදන් වීමට අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් තව කෙනෙකුට එන්න පුළුවන් අද උදෙත් මම සීල් සමාදන් වෙලා හෙට උදෙත් මම සීල් සමාදන් වෙන්න ඕනේද? අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණාව කොයි විදිහටද අපි විග්‍රහ කරන්නේ? අවසර අපේ ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි හැම දිනාටම. ඇත්තටම අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නට ඊටාම වටිනා දහම් පැනයක් මතු කළේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන සීලයෙහි අංශ දෙකක් තියෙනවා. විරති සීල සමාදාන සීල. එහෙමයි. විරති කියලා කියන්නේ යම් පාපයකින් අකුසලයකින් වැළකීම. සමාදාන කියලා කියන්නේ ඒක එහි කල යුතු කොටස සම්පූර්ණ කිරීම. ඒතර නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. එහෙම. ඔය දෙකම සීලයට අදාළයි. එහෙම. දැන් හුඟක් වෙලාවට සීලය කියලා සමාජගත වෙලා තියෙන්නේ මේකේ විරති කොටස විතරයි. කියන්නේ නොකර සිටීමේ කොටස. මම සත්තු මරන්නේ මං හොරකම් කරන්නේ මං බොරු කියන්නේ ආදී වශයෙන් නොකර ඉන්න කොටස. හැබැයි අපි තේරුම් ගන්නට ඕන නොකර ඉන්නවා වගේම කල යුතු කොටසකුත් තියෙනවා. එහෙම. එතකොට සත්තු නොමරා ඉන්නවා වගේම සතුන් ජීවත් කරවන්නට මං අතින් මොකද්ද කරන්නේ? එහෙම. එතකොට සතුන්ගේ සුභ සිද්ධිය සඳහා මොනවද කරන්නේ? ඒ කොටසත් සීලයටම අදාළයි. ඒ නිසා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල හැටියටත් ඒ දෙක වෙන් වෙනවා. එහෙමයි. වාරිත්‍ර කියන්නේ වැළකිය යුතු දේවල්, චාරිත්‍ර කියන්නේ අපි පුහුණු කළ යුතු දේවල්. එතකොට දැන් යම්කිසි කෙනෙක් පංචශීලය සමාදන් වෙලා ඒතනත්තා නැවත සිල් සමාදන් නොවි ඒක ආරක්ෂා කරනවා නම් එතකොට ඒ තුල එතනත්තාගේ සීලය වැඩෙනවා. එහෙමයි. හැබැයි ඒ සීලය වැඩෙන්නේ අර වලකින අවස්ථාවලදී විතරයි. එහෙම. උදාහරණයක් හැටියට දැන් අපි හිතමුකෝ අරවින්ද මහත්මයා දැන් අද උදේ පන්සල් සමාදන් වුණායි කියලා. එහෙමයි. ඒතර පන්සල් සමාදන් වෙලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ විරති සීලය වැඩෙනවද කියන එක තීරණය වෙන්නේ මදුරුවෙක් හරි ඇඟේ වහලා ඌ මරන්න නැතුව එතනින් පරිස්සම් වෙන අවස්ථාවලදී පමණයි. එහෙමයි. එතකොට මදුරුවෙක්වත් ඇඟේ වහන්න අවස්ථාවක් එන්නේ නැතිනම් දැන් අපි හිතමු දැන් අපි මේ සාකච්ඡා කරන මැදිරිය වායු සමනය කළ සම්පූර්ණයෙන් ආවරණය කළ මැදිරිය. එහෙමයි. එතකොට දැන් මේක ඇතුලේ ඉන්නකොට මදුරුවෙක්වත් අපේ ඇඟේ වහන්න එන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් අද උදේ 7ට පන්සල් සමාදන් වුණා නම් දැන් මේ වෙනකොට අපි හිතමු උදේ 9යි කියලා වෙලාව. එතකොට මේ පැය දෙකක් ඇතුළත ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වුණාය කියලා අමුතුවෙන් ඒ සීලය වැඩෙන්නට අවස්ථාවක් එතකොට මේ මැදිරිය ඇතුලේ ප්‍රාණඝාතයෙන් වැළකීමට අවස්ථා සැලසෙන්නේ නැහැ. එහෙමයි. අවස්ථා සැලසෙන්නේ නැතිනම් ඒ සම්බන්ධ චේතනා ගොඩ නැගෙන්නේ නැහැ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ චේතනාම් භික්කවේ කම්මම් වදාන්න කියලා. එතකොට ඒ ඒ චේතනා නැවත නැවත ගොඩ නැගෙන වාරයක් පාසා තමයි අපිට අර විරති සීලය ශක්තිමත් වෙන්නේ. එතකොට දැන් සමාදම් වෙන මොහොතේ ඒ පිළිබඳ සමාදානය සම්බන්ධ චේතනාවක් පහළ වුණා. ඊට පස්සේ නැවත විරතිය සම්බන්ධව, ඒ කියන්නේ වැළකීම සම්බන්ධව චේතනාවක් පහළ වෙන්නේ නැවත සතෙක් හරි මරන්නට අවස්ථාවක් සැලසුණු වෙලාවක තමයි ඒකෙන් වැළකීම් වශයෙන් අපේ මනසේ විරති මානසික தත්ත්වය ගොඩනැගෙයි. එහෙමයි. ඉතින් එහෙම අවස්ථාවක් ආවේ නැත්තම් මේ පැය දෙකක් ගත වුණාය කියලා අර සීලය විරති වශයෙන් ශක්තිමත් වෙන්න අවකාශයක් සැලසෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට දැන් මේ මැදිරිය ඇතුලේ අපි ඉන්නකොට හොරකම් කරන්න බොහෝ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි තවත් පිරිස මෙතන ඉන්නකොට හොරකම් කරන්නට අවකාශයක් සැලසෙන්නේ නැහැ. එහෙමයි. හොරකම් කිරීමේ අවශ්‍යතාවයක් අපට මතුවෙන්නේ නැහැ. ඒතර අවශ්‍යතාවය සහ අවකාශය දෙකම නැති වෙනකොට සොරකමින් වැළකීම පිළිබඳ චේතනා පහළ කරන්නට අමුතුවෙන් ඒ චේතනා උපදින්නට අවස්ථා සැලසෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට දැන් මේ මැදිරිය තුලේ කාමයේහි වරදවා හැසිරෙන්නට අවස්ථා නැහැ, අවශ්‍යතා නැහැ. එතකොට ඒ සම්බන්ධ විරති චේතනා මතුවෙන්නට ඉඩක් නැහැ. ඊළඟට දැන් අපි මේ දහම් කරුණු කතා කරනකොට බොරුවක් කියලා වෙන කෙනෙක් රවට්ටන්නට අවස්ථා එන්නේ නැහැ. ඊළඟට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට මේක ඇතුලේ අවස්ථා නැහැ. ඒතකොට දැන් උදේ 7ට පන්සල් සමාදන් වුණා නම් දැන් වෙලාව 9 නම් මේ පැය දෙකක් ඇතුලේ අපිට පංචශීලය පිළිබඳ විරති චේතනා මතුවෙන්නට මොනම අවස්ථාවක්වත් එතකොට එන්නේ නැහැ. එහෙමයි. එතකොට අර සමාදන් වෙච්ච අවස්ථාවේ මතුවෙච්ච සමාදාන චේතනාව පමණයි එතකොට සීලය හැටියට සීල චේතනාව හැටියට මතුවෙලා. එහෙමයි. ඉතින් එතකොට ජීවිතයේ කවරම හෝ අවස්ථාවක අපට එහෙම අකුසලයෙන් අකුසලයක් සිදු වෙන්නට සුදුසු පරිසරයක් ඇති වෙච්ච වෙලාවක ඒ පිළිබඳ අවශ්‍යතාවයක් මතුවෙන වෙලාවක ඒන් වලකී වැලකී සිටින්නට අපට චේතනා පහළ වෙනවා අන්න ඒක තමයි විරති චේතනාවයි කියන්නේ සතා මරන්නට අවශ්‍ය තැනදී නොමරා සිටීම. හොරකම් කරන්නට අවශ්‍ය තැනදී ඒකට පසුබිම හැදෙන වෙලාවේදී හොරකම් නොකර ඉඳීම. දැන් ඔය සමහරු කියන්නේ මත්පැන් බීම සම්බන්ධව කතා කරනකොට මම ඉතින් හැමදාම බොන්නේ නැහැ හම්තුන්නේ. ඔය ඉතින් පාටි එකට වගේ ගියාම එහෙම තමයි පොඩ්ඩක් බොන්නේ. ඒ කියන්නේ දැන් හැමදාම ඉතින් කවුරුවක් ගෙනත් දෙන්න කෙනෙකුත් නැහැ. අතේ සල්ලිත් නැත්තම් නොබී ඉන්නවා කියන එක 아무තු සීලයක් නෙමෙයි. හැබැයි සීලය වෙන්නේ බොණ්ඩ පසුබිමත් ඇදිලා දෙන්න අයත් ඉඳලා නොමිලෙම බොණ්ඩත් පුළුවන්කම තියෙද්දි බීලා සද්ද නැතුව ගෙදර ඇවිල්ලා නිදා ගන්නත් පුළුවන්කම තියෙද්දි මේ කරුණු සියල්ල සැකසීලා තියෙද්දි Tamanට නොබී ඉන්න පුළුවන් නම් ඒක තමයි හැබැයි විරතිය. එහෙමයි. ඉතින් අද ගොඩක් දෙනා මේ විරතිය කියන එකත් හඳුනාගෙන තියෙන්නේ අවස්ථා නැතිකම නිසා බැරිකම නිසා නොහැකියාව නිසා නැතිකම නිසා එහෙම වැලකිලා ඉඳීම සීලේ හැටියට සමහරව හිතා ගන්න. ඉතින් ඒක සීලය නම් අපි හිතමු යම් කිසි කෙනෙක් වරදකට දඬුවම් හැටියට හිරයට දාලා තියෙනවා. එතකොට හිරේ ඉන්න මනුස්සයාට සත්තු මරන්න ඉඩක් එනවා අඩුයි. හොරකම් කරන්නට දෙයක් නැහැ. එතකොට බොරුවක් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. එතකොට පිටින් කවුරුත් ගෙනින් දුන්නේ නැත්නම් මధుරමය පාවිච්චි ගන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒතනත්තා පංචශීලයෙන් ශික්ෂාපද ගණනාවක් ආරක්ෂා කරන කෙනෙක් හැටියට වඳින්න පුදන්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. එහෙම සිල්වතෙක් වෙන්නේ නැහැ. සිල්වතෙක් වෙන්නේ නැහැ. ඒ ඒතනත්තාට ඒ අවස්ථා නීතිමය වශයෙන් අහුරා තියන නිසා ඔහු ඒක ඇතුළේ හිර වෙලා ඉන්නවා මිස ඔහුට ඒ වරදින් වැළකීමේ චේතනාවංකව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා විරතියයි කියලා කියන්නේ දේවල් නොකර සිටි පමණින් විරති සීලය ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක කරන්නට අවස්ථාවක් පැමිණි තැනදී කරන්නට හැකියාව තියෙද්දි ඒන් වලකිනකොට තමයි හැබෑවට විරති චේතනාව මතුවේ. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් මේ විරති චේතනාවත් එක්ක ඔබ වහන්සේ කියපු කරුණ තුලදී දැන් හුඟක් කට්ටිය කියනවා අපිට මේ සීල් රකින්න බෑ මේ ගිහි ජීවිතේ ඉඳගෙන. ඔව් අපි මේ සීල සමාදන් වෙන්න කොහේ හරි ආවාසයකට හරි කැලෑවකට හරි ගිහිල්ලා අපි සීලේ සමාදන්. එතකොට තමයි අපිට සිල් ගුණදම් වඩන්න පුළුවන්. ඉතින් මේ කතාව ඇත්තටම ලොකු බොරුවක් නේ අපේ. ඔව් ඒ කියන්නේ දැන් ඒ ඒ කියන්නේ දැන් මේ මේ ගුණදම් වඩන මාර්ගය තුල අපි ඔහම හරියට පටලවා ගත්ත තැන තියෙනවා. එහෙමයි. දැන් භාවනාව සම්බන්ධවත් එහෙමයි. භාවනාව සම්බන්ධව අපිට වැඩ තුනක් කරන්න තියෙනවානේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම යහගුණ හඳුනාගෙන දියුණු කිරීම ලෝක ධර්මතා වටහා ගැනීම. එතකොට දැන් දුර්ගුණ මතුවෙන තැනදී තමයි අපිට දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න. එහෙමයි. නමුත් අපි හිතන්නේ මේ මේ gedara ඉන්නකොට මේ සමාජයේ ඉන්නකොට හරියට අපේ හිත දූෂ්‍ය වෙනවා. මෙහෙම තැන්වල නම් ಗುಣධම් වඩන්න බෑ. ඒ නිසා එහෙම මොකුත් ප්‍රශ්නයක් නැති තැනකට යන්න ඕන ಗುಣධම්. ඉතින් එතන මොකක්ද 아무තෙන් ආය වඩන්න තියෙන්නේ? දුර්ගුණේ වතු වෙන්නේ නැත්තා. ඉතින් අන්න ඒ වගේ අපි හුඟක් જાති එහෙම මේ ප්‍රතිපදාව තුල පටලවා ගත්ත තැන් තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි ඔය විරතිය සම්බන්ධ කාරණේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන විරති සීලය මතුවෙන්නේ යමකින් වැළකී සිටින්නට චේතනාව පහළ වෙනකොටයි. දැන් මේවා උසස් විදිහට වැඩුණහම නිර්වාණගාමිනී මාර්ගයේදී ඒවා අවශේෂ ಗುಣධර්මත් එක්ක එකට මිශ්‍රව වැඩෙනවා. ඒක වෙනම කාරණේ. එහෙම. ඒ ඒ ඒක වඩා උච්චතම අවස්ථාවකට වැඩෙද්දි තමයි ඒක වෙන්නේ. එහෙමයි. එතකොට මූලික අවස්ථාවේදී අපිට මේ විරතිය කියන එකේ අවස්ථාවත් එක්ක තමයි මතුවේ. එහෙම. එතකොට දැන් අරවින්ද මහත්මයා අහපු ප්‍රශ්නය අර සමාදානයේ පිළිබඳ. දැන් එතකොට රේරුකාණි මහනායක හඳුරු මෙහි 73 වෙනි ප්‍රශ්නේ යටතේ මේ කාරණේ කතා කරනවා. උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා වරක් පන්සිල් සමාදන් වූවකුගේ සිකපදයක් කැඩෙන තුරු කොතෙක් කල හෝ පවතින්නේ ඒ නිසා නැවත පන්සිල් සමාදන් වූවත් නොවුවත් සිකපද කැඩෙනතුරු ඔහු සිල්වතෙකි. සීලය නොබිඳී ඇතත් සිල් රක්නා පුද්ගලයා හට සීලමය කුසලය නිරන්තරයෙන් සිදුවන්නේ නොවේ. සීලමය කුසලය සිදුවන අවස්ථා දෙකක් ඇත්තේ. එකක් නම් සිල් සමාදන් වෙන අවස්ථාවයි. සිකපද සමාදන් වන්නා වූ අවස්ථාවෙහි සිකපද සමාදන් වීම වශයෙන් බොහෝ කුසල් සිත් ඇතිවේ. අනිකනම් ප්‍රාණඝාතාදී පාප ක්‍රියාවලින් වළක්නා අවස්ථාවයි. පාපයෙන් වැළකීමය කියන්නේ ප්‍රාණඝාත පාප ක්‍රියාවක් කරන්නට උවමනා වී ඇති විට එය නොකර හැරීමය. පංසල් සමාදන්ව ඉන්නා තැනැත්තා ප්‍රාණඝාත ආදී යම්කිසි පාප ක්‍රියාවක් කරන්නට උවමනා වූ විටක තමා සමාදන්ව ඉන්නා ශීලය ගැන සලකා ඒන් වළකිනවා නම් ඒ අවස්ථාවලදී පාපයෙන් වැළකීම් වශයෙන් ඔහුට බොහෝ කුසල් සිත් ඇතිවේ. සීලය නොබිඳී ඇතද අන් වැඩවල යෙදෙන්නා වූ අවස්ථාවලදී හා නිකම්ම ඉන්න අවස්ථාවලදීද සීලමය කුසලය ඇති නොවේ. එතකොට දැන් මේක හරි වැදගත් කාරණයක්. එහෙමයි. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම අපි අවස්ථා පමුණුවාගෙන එහෙම කරන්න ඕන කියන එක නෙමෙයි. එහෙමයි. අපි අපි තුල හැබෑවට මේ යම්කිසි ගුණයක් දහමක් සීලයක් පිහිටලා තියනවාද කියලා අපිට පරීක්ෂා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ සාධකයක් මතුවෙන තැනදී. එහෙමයි. එතෙන්දි තමයි අරක ප්‍රබලව ඒ ගුණය අවදි වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අර අතීතේ ලංකාවේ හිටපු එක ගොවියෙක් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකගෙන් පන්සිල් සමාදන්. සමාදන් වෙලා දිනක් ඔහු ගොවිතැන් කරමින් ඉඳලා ගවයෝ ටික ටිකක් විවේක ගන්න ලැහැලා දැම්මට පස්සේ උන් තනකොළ කකා ඉන්නවා. ඊට පස්සේ බලනකොට ගවයෝ ටික නෑ. ඔහු ගවයෝ ටික හොය හොයා කැලේ ඇතුලේ යනකොට පිඹුරෙකුගේ දරණයට හසු වෙනවා. ඊට පස්සේ දැන් අර පිඹුරා මුළු ශරීරයම වෙලනවා. එහෙම. එහෙමනේ පිඹුරාගේ ස්වභාවය. එහෙමයි. වෙලලා හිර කරලා හිර කරලා ඇට පොඩි වුණාට පස්සේ තමයි ගිලෙන්නේ එහෙමයි. දැන් අර ඇට කටු බිඳෙන මට්ටමට ටික ටික ටික ටික දැන් පිපුර ඇඟ තද කරනවා. තද කරනකොට දැන් ඔහුවත්තේ හොඳ කැපෙන පොරවකුත් තියෙනවා. දැන් ඒකෙන් කෙලින්ම අර පිපුරට ගහලා උගේ බෙල්ල කපලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමයි. දැන් ඔහු අර අතින් හොඳට ශක්තිමත්ව අල්ලලා අර පොරව මේ මේ පිපුරට කොටන්න ඕන කියලා ගන්නකොටම ඔහුට මතක් වෙනවා දැන් මං අසවල් හාමුදුරුවන්ගේ පංචශීලයේ සමාදන් වෙලා නේද ආවේ. එහෙමයි. ඒ නිසා මේක සුදුසු නැහැ. එහෙමයි. ඔහු ආයේ ඒක ලිහිල් කරනවා. එතකොට ආයේ පිපුර තද කරනකොට ජීවිත ආශාව නිසා නැවතත් අර පොරව පොරවෙන් නැවත කොටන්න හිතනකොටම ආයෙ ඔහුට පංචශීලය මතක් එහෙම තුන් පාරක් විතර එහෙම වුණාට පස්සේ ඔහු කල්පනා කරනවා මේ පොරව අතේ තිබුණොත් මට මේ පාපයට හිත නැමෙනවා. ඒ නිසා ජීවිතේ නැති වුණත් මම මේ පව්කම කරන්නේ නැහැ කියලා ඔහු S2 පියාගෙන පොරව වීසි කරනවා. S2 පියාගෙන වීසි කරන. ඒතර වැටෙන තරක්වත් Tamanට පේන්නේ එහෙමයි. ඉතින් දැන් ඒ අවස්ථාවේ ඔහු ජීවිතය පරදුවට තබලා අර ප්‍රාණඝාතයෙන් වළකිනවා. එහෙමයි. දැන් මේක ලේසි පාසු වැඩක් නෙමෙයි කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මරබිය ඇති වෙන වෙලාවක් නේ. දැන් පිපුරා තමන්ව ගිලින්නනේ හදන්නේ. එහෙමයි. ඉතින් එතකොට ඒ අවස්ථාවේ ඒ මරණය දෙවනි තැනින් තියලා ඒ මරන්නට පැමිණෙන සතාගේ දිවි රැකීම කියන එක පළවෙනි තැනට ඔහු එහෙමයි. ගන්නවා. අරගෙන තමන්ගේ ජීවිතයට වඩා අර සතාගේ ජීවිතය රැකීම. එතකොට මේ තමන්ට හානි කරන සතා. වෙනත් සතෙකුගේ නම් කමක් නැහැ. එතකොට ඒ ජීවිතේ රකින්නට සිතනවා. එතකොට ඒ චේතනාව කොච්චර බලවත් වුණාද කියනවනම් ඔහු පොරව ඈතට වීසි කරනවත් එක්කම අර පෙමුර දරණ ලිහිල් කරලා ඔහු ආපහු කැලේට යනවා. එතකොට අර අනෙක් සතාගේ ජීවිතේ රකින්නට ප්‍රබලව ඇතිවෙච්ච විරති කුසල චේතනාව තමයි මේ මොහොතේ ඔහුගේ ජීවිතේ රකින්නට ප්‍රබල සාධකය වෙන්නේ. මේ වගේ ඒ විරති චේතනාව ඒ විරති සීල චේතනාව හරියට අපේ මනසේ ප්‍රබලව ඇති වුණොත් ඒක පුදුමාකාර ශක්තියක්. එහෙමයි. ඒක අපට ඕන නම් සත්‍යක්‍රියාවකට උනොත් යොදා ගන්නට පුළුවන් ප්‍රබල ශක්තිය. එහෙමයි. ඉතින් ඒ වගේ ඉතින් ඒ අවස්ථාවට හැම විටම ලැබෙන්නේ නැහැ. ඒ විරති කුසල චේතනාව මතුවෙන්නට අවස්ථා සැලසෙන්නේ සීලය බිඳෙන්නට කරුණු පැමිණෙන තැනදී පමණයි. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ සීලය බිඳෙන්නට කරුණු පැමිණෙනකොට අපෝ මෙතන ඉඳලා සිල් රකින්න එක පහසු නෑ මේ එහෙම නැති තැනකට යන්න ඕන කියලා ඒ කියන්නේ නිකන් ওই රෙදි පෙරවගෙන සමාදම් වෙලා නිශ්ශබ්දව කාලා බීලා කාලසටහනකට අනුව වැඩ කරගෙන ගියාම දැන් අපේ සීලය සම්පූර්ණ වෙනවා වගේ හැඟීමක් තියෙනවා නේද එහෙමයි එතකොට අර සුව පහසුව විනා මෙතන හැබෑවට කුසල් සිත් ජනිත වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හරියට තේරුම් අරගෙන තියෙන බව පේන්නේ නැහැ. එහෙම අපි. ඊළඟට නායක හඳුරු පැහැදිලි කරනවා ශීලය නොබිඳී ඇතියෙකු විසින් උවද නැවත සිල් සමාදන් වෙනවා නම් ඒ අවස්ථාවේදීද ඔහුට බොහෝ කුසල් සිත් ඇතිවේ. නැවත නැවත සීලමය කුසලයන් ඇතිවීම නැවත නැවත සිල් සමාදන් වීමේ ප්‍රයෝජනය. දැන් එතකොට අපි කියවනේ විරතිය වගේම අර සමාදන් වෙන අවස්ථාවෙත් කුසල් සිතුවිලි ඇති වෙනවා කියනවා. එතකොට එක පැත්තකින් ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි අන් අයගේ ජීවිත ආරක්ෂා කරන්නට කටයුතු කරන්නත් ඕන. ඒක එතකොට චාරිත්‍ර කොටසට වැළකීම වාරිත්‍ර අර ටික චාරිත්‍ර. ඒතකොට මේ චාරිත්‍ර කොටසටම ඇතුළත් දෙයක් තමයි සමාදන් වීම. එතකොට මේ සිල් සමාදන් වීමේදී අපේ මනසේ අවදි වෙනවා මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙනවා. එහෙමයි. එතකොට දැන් නිකාම්ම අර චාරිත්‍රයක් හැටියට උදේ හවස වෙන මොනවා හරි හිත හිතා පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමේ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමේ කිව්වට කුසල චේතනා નિවරදිව ඇති වෙන්නේ එහෙමයි. එතකොට සවිඥානිකව සති සම්පජඤ්ඤයෙන් යුක්තව යම් කෙනෙක් මේ ශික්ෂාපද කියවනවා නම් කියවලා සමාදම් වෙනවා නම් අවංකව ඒ මොහොතේ තනත්තාට අර සමාදානය තුල ප්‍රබල කුසල්සිතක් ඇති වෙනවා. ඉතින් මහානායක හර මෙතනදි පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් නැවත නැවත අවංකව සිල් සමාදන් වෙනවා නම් ඒක හුදු චාරිත්‍රයකට සීමා කරන්නේ නැතුව අවංකවේ සිල්පදවල තේරුම හිතට අරගෙන ඒක නැවත නැවත සිහි කරනවා නම් ඒ අවස්ථාවන්හිදී නැවත නැවත එතනත්තට කුසල් සිත් ජනිත එහෙමයි. දැන් මේ නිසා තමයි සමහරට අරවින්ද මහත්තයා ඒ අත්දැකීම ලබලා ඇති සිල් සමාදන් වුණාම පොය දවසට උදෑසන සිල් සමාදන් වෙලා එදා දවස ඇතුළත ස්වාමින් වහන්සේලා අර සිල් ගත්තු පිරිසට සිල් ආවර්ජනා කිරීම කියලා වැඩසටහනක් කරනවා. එහෙමයි. එතකොට රහතන් වහන්සේ දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණුසේක මමද අද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනේ රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරන. ඒ රහතන් වහන්සේලා අනුව යමි. එහෙමයි. එතකොට එක පැත්තකින් ආර්යයන් වහන්සේලාගේ ආර්ය සීලය සිහිපත් කරලා තමනුත් ඒ වගේ සීලයක් මේ සමාදන් වෙලා ඉන්නේ කියන එක සිහිපත් කරන. එතකොට අර සීලමය කුසල චේතනා නැවත නැවත ජනිත වෙනවා. ඊළඟට මම අද දවසේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නේ කියලා හිතනකොට ඒ නැවත අර සමාදාන කුසල චේතනා නැවත නැවත මතුවෙනවා. එහෙමයි. එතකොට ඒ වාරයක් පාසා ඒතරත්තට කුසල් සිත් තමයි ජනිත වෙන්නේ. එහෙමයි. ඊළඟට නායක හඳුරු පැහැදිලි කරනවා ඇතම් අතිපණ්ඩිතයන් වරක් සමාදන් වූ සීලය ඇතිනම් නැවත නැවත සමාදන් වන්නට උවමනා නැත. ඒන් ප්‍රයෝජනයක් නැතය කියන්නේ ඔවුන් කුසලා කුසල විභාග නොදන්නා බැවිනි. දිනකට කී වරක් පන්සල් සමාදන් වුවත් වැඩක් මිස ඒන් කාටවත් වන අවැඩක් නැත. එතකොට කීපාරක් පංසල් සමාදන් වුණත් ඒකෙන් යහපතක් මිසක් අයහපතක් නැහැ. හැබැයි අපි මෙතනදි තේරුම් ගන්නට ඕන අර නිකන් ਵਿਚාරයක් නැතුව ඒක තවත් එක සිරිතක් හැටියට එහෙම කලයි කියලා ඒකේ ලොකු යහපතක් සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි මොකද චේතනාවත් එක්කනේවා තීරණය වෙන්නේ ඒ නිසා සචේතනිකව සවිඥානිකව සිහි කල්පනාවෙන් අපි දවසට 10 12 වතාවක් පන්සිල් ගත්තා වුණත් ඒකෙන් යහපතක් මිසක් අවඩක් වෙන්නේ නැහැ. එහෙමයි. යම්කිසි උසස් වැඩක් කරන්නට යාමේදී පංසිල් සමාදන් වී එය කිරීම බෞද්ධ චාරිත්‍රයයි. ඒ බෞද්ධ චාරිත්‍රය අනුව යම්කිසි කටයුත්තකට රැස් වූ ජනයා පංසිල් සමාදන් වන කල්හි අපට පංසිල් ඇතය කියා කෙනෙකු දෙදෙනෙකු පංසිල් සමාදන් නොවෙනවා නම් එය ભેදයට කරුණකි. ඒ නිසා එබඳු තැන්වලදී සෑමදෙනා කරන දේ නොකර බලා සිටීම යහපත් ක්‍රියාවක් නොවන බව කිය යුතුය. අත්ත්ුක්කංශන වශයෙන් එසේ කරනවා නම් ඒ වඩාත් නරක බව කිව යුතුය. එතකොට දැන් යම් කෙනෙක් හිතනවා නම් එකපාරක් පන්සිල් ගත්තාම ඇති ජීවිතේටම පන්සිල් රකින්න එකයි අවශ්‍ය කියලා අර පිරිසක් එකතු වෙලා බෞද්ධ හැටියට එකමුතුව චාරිත්‍රාක් හැටියට එකට කරන වැඩේට Tamanට සම්බන්ධ නොවි Taman නිකන් වෙනම කෙනෙක් හැටියට පෙනී හිටින්න හදනවා නම් එතකොට අනිත් අය දුර්වලයෝ මම ශක්තිවන්ත කෙනෙක්. මට එහෙම ඕනේ නැහැ කියලා නිකන් අර කැපී පෙනෙන්නට උත්සාහ කරන ගතියක් තමයි එතන ඇති වෙන්නේ. එහෙම වෙනවනම් ඒක වඩාත් හොඳ නැහැ. එහෙමයි. ඒ වගේ මෙහෙම කැපී පෙනීමේ අදහසක් නොතිබුණා වුණත් Tamanට අර එකට කරන චාරිත්‍රයට සම්බන්ධ නොවීම කියලා කියන්නේ එතනම අර පිරිස අතර යම්කිසි වෙනසක් ભેදයක් ඇතිවීමට හේතු වෙනවා. එහෙමයි. ඒ නිසා අපේ තියෙන සංස්කෘතිය, අපේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඒවට අනුගත වීමත් සීලයේම එක්තරා කොටසක්. එහෙම. ඒ වත්පිළිවෙත් වලට සම්බන්ධ වීම. අනිත් අය පොදුවේ කරන යහපත් දෙයකට කියන්නේ පංචශීලයේ නැවත සමාදන් වුණා කියලා අයහපතක් වෙන්නේ නැත්නම් ඒ අයහපතක් නොවන යහපත් කාර්යයට Tamanට සහායක වෙන්න බෑ කියලා කියන්නෙම එතනම Tamanගේ හැසිරීම තුල පැවැත්ම තුල යම්කිසි විකෘතියක්. එහෙම. එතකොට ඒකම සීලය දුර්වල කරනවා. එහෙමයි. අනිත් පැත්තේ එතකොට අර චාරිත්‍ර සීල හැටියට කෙරෙන දේවල් තමන්ගෙන් එතකොට කෙරෙන්නේ නැතිවීමක් එතන සිද්ධ වෙනවා. දැන් පංචශීලයේ සමාදන් වෙච්ච වෙලා ඒ වෙන ස්ථානයක අපේ සාමිනස දසශීල සමාදන් වූ එක් සිටියොත් ඔහුට එයින් පංචශීලයේ සමාදන් වීම නැවත වැළකී සිටීමට හැකියාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒක ඉතින් ස්වාමින්වහන්සේලා මේ බඳු අවස්ථාවලදී සිහිපත් කරනවනේ. එහෙමයි. දසවිත සමාදම් වෙච්ච අය හැර අනිත් අය පන්සිල් සමාදම්. එහෙමයි. එතකොට අපි හිතමු එහෙම පොදු තැනක නැතුව තමන් දසසිත සමාදම් වෙලා ඉන්නවා පෞද්ගලිකව. එහෙමයි. අනිත් ඔක්කොම පංචශීලයේ සමාදම් වෙනවා. එහෙම තැනක වුණත් අපට කිසිදු බාධාවක් නැහැ. අනිත් අය ඒ සිල්පද ටික කියනකොට එතකොට ඒ අයත් එක්කලා අපිත් පන්සිල් පද පහ කියලා ඊතුරු සිල්පද ටික Tamanට නැවත අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එහෙමයි. දැන් මේවා මනසත් එක්කනේ සිද්ධ වෙන්නේ. දැන් සිල් පවාරණය කිරීමේදී පන්සිල් සමාදන් වෙනවා කියන එක වෙනම කාරණයක්. එහෙමයි. එතනදි කරන්නේ මම දැන් මෙතෙක් වෙලා දසසිල් සමාදන් වෙලා හිටියා. දැන් මෙතනින් එහාට මම දසශීලයම මට රකින්නට අවකාශ ලැබෙන්නේ මම මෙතෙන් පටන් පංචශීලය පමණයි රකින්නේ කියන අදහසින් තමයි එතන පන්සිල් ගන්න. ඒකයි සිල් පවාරණයදී. දැන් මෙතන චාරිත්‍රයක් හැටියට අනිත් අය පන්සිල් ගන්නකොට Taman දසසිල් රකින්නේ අර මොහොතේ පන්සිල් පද පහ කිව්වයි කියලා Tamanගේ සීලයට හානියක් නැහැ. එහෙනම් ඉතින් භික්ෂුවගේ සීලයත් එතනදි කැඩෙන්න එපා. එහෙමයි. දැන් හාමුදුරුවෝ දසසිල් හෝ උපසම්පදා සීලයක් සමාදන් වෙලා ඉන්නේ. එතකොට ගිහියාට පන්සිල් පද පහ කියවනවා. එතකොට කියෝප පමණින් තමන් පන්සිල් ගත්තා වෙනවා නම් හාමුදුරුවන්ටත් එතනදී හාමුදුරුවන්ගේ දස සීලය උපසම්පදා සීලය නැතව පන්සිල් ගත්තා වෙන්නට එහෙම එකක් නෑ ඒක වෙන්නේ චේතනාවක්. ඉතින් අපිට අපේ චේතනාව નિවරදි නම් අපි ධර්මානුකූලව කරුණු තේරුම් ගන්නවා නම් අපට අවස්ථාවට උචිත විදිහට හැසිරෙන්නට පුළුවන්. අනිත් අයටත් වෙනසක් නොවේ අපේ සීලයටත් පළුද්දක් නොවේ. එහෙමයි. ඉතින් ඒ ඔක්කොම ප්‍රඥාවත් එක්කයි තීරණය වෙන්නේ. එහෙමයි. ඒ නිසා තමයි හැමතිස්සෙම අපි කියන්නේ ගුණය සමග නුවණක් තියෙන්න ඕනේ. එහෙම. නුවණ නැති වුණොත් ඒ ගුණය වැඩි කල් අපිට රැක ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට නායක හඳුර සිහිපත් කරන මිනිස්සයා සෑම කල්හිම සිහියෙන් යුක්ත නොවන බැවින් වරක් පන්සල් සමාදන් වූවහුට එය අමතක වන්නටද බැරි නැත. නැවත නැවත සමාදන් වන කල්හි ශීලය අමතක නොවේ. එයත් නැවත නැවත පන්සිල් සමාදන් වීමේ එක් ප්‍රයෝජනයකි. සීල මේ කුසලයේ නැවත නැවත ඇතිවීමටත් සීලය අමතක නොවීමටත් දිනකට වරක්වත් පන්සිල් සමාදන් වීම සෑම දිනාට හොඳය. ඉතින් මේ මේ විදිහේ කරුණු ගණනාවක් නිසා පංචශීලය එකවරක් සමාදන් වුණත් නැවත සමාදන් නොවි ආරක්ෂා කරනවා නම් ඒතනත්තාට සීලය පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් නැවත නැවත සිල් සමාදන් වීමේ බොහෝ ප්‍රයෝජන තියෙනවා. ඒක එක පැත්තකින් තමන්ට සීලමය කුසල් සිත් ඇති වෙන්නට අනිත් පැත්තෙන් නැවත නැවත තමන්ට තමන්ගේ සීලය සිහිපත් වෙන්නට අනිත් පැත්තෙන් සමාධි චාරිත්‍රයකට අනුගත වෙන්නට මේ හැම ආකාරයකින්ම බලනකොට නැවත නැවත සිල් සමාදන් වීම විශේෂයෙන් වැදගත් වෙනවා. එහෙම අපේ ස්වාමීන් වහන්සේ. සීලය සමාදන් වූ පමණින්ම සියල්ල සම්පූර්ණ නෑ කියන එක අපේ ස්වාමීන් වහන්සේ වෙනවින් අපිට දේශනා කරා. දැන් මෙහිදී අපි සීලය සමාදන් වුණත් විරති සීලය කොහොමද? ඒ අපිට සීලේ බිඳෙන්න එන අවස්ථාවේදී කොහොමද අපි කටයුතු කරන්න ඕනේ? මේ ආදී විශාල වපසරියක අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ කාරණා පැහැදිලි කරමින් ඉන්නේ. ප්‍රධාන පාලක මැදිරිය සමග ඉක්මනින් සම්බන්ධ වෙනවා කෙටි විරාමයක් සඳහා. ඉක්මනින් අපි නැවත වැඩසටහනට සහභාගී වෙමු. අපි නැවතත් සුපුරුදු පරිදි වැඩසටහනට සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපිට දේශනා කරමින් සිටියා මේ සීලය කොයි විදිහටද සමාදන් විය යුත්තේ, ආරක්ෂා කරගත යුත්තේ, ආරක්ෂා කර ගැනීමට කොයි විදිහටද අපි වැඩ කටයුතු කළ යුත්තේ, අපි කොයි විදිහටද අපේ චිත්තයන් හසුරවා ගත යුත්තේ කියලා. අවසර අපේ ස්වාමීන් වහන්සේ මේ පැනේ සමගාමීවම මට මෙන්න මේ විදිහට ධර්මකාරණාවක් පැන නගිනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් පෘ탁ජනෙක් පන්සිල් සමාදන් වීම ඔබ වහන්සේ ওই විදිහට පැහැදිලි කරනවා. යමෙකු සෝහන් ආදී මාර්ගඵලයක් ලැබුවොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඛණ්ඩණය කරලා ඒ මාර්ගඵලයක් ලැබුවොත් ඔහුත් නැවත නැවත සිල් සමාදන් විය යුතුයද මේ මේ කියන විදිහට එහෙම නැත්නම් ඔහුට ඒ ඒ ලබන්නා වූ ඒ ඥානය තුල ඒ ඵලය තුල ඒ ඇති කරගන්න සීලය තුල ඔහු ශක්තිමත් කියලා අපි අහලා තියෙනවා. මේ කාරණාව කොයි විදිහටද අපේ ස්වාමීන් වහන්සේ විග්‍රහ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් සෝවාන් ඵලයටපත් වුණු කෙනෙකු ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. එහෙමයි. එතකොට සෝවාන් ඵලයටපත් වුණු කෙනා භික්ෂූන් වහන්සේ නමක් නම් උන්වහන්සේ දස සීලය හෝ එහෙම නැත්නම් උපසම්පදා සීලය ආරක්ෂා කරන තැනකට යොමු වෙනවා. එහෙමයි. හැබැයි ඒ සෝවාන් වුණු කෙනා ගිහියෙක් හැටියට ඉන්න කෙනෙක් නම් ඒ ගිහියා ප්‍රධාන වශයෙන් පංචශීල ප්‍රතිපත්තිය තමයි ආරක්ෂා කරන්නේ. එහෙම. එතනදී විශේෂයෙන් දක්වලා තියෙන්නේ ආර්යකාන්ත සීලයෙන් යුක්ත බව කියන එක පංචශීලය ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස කියන මේ සතර ආකාරයෙන් කෙලසෙන්නේ නැතිව ඊටාම පිරිසිදු විදිහට පංචශීලය ආරක්ෂා කරන බව තමයි සෝවාන් පුද්ගලයාගේ එක ගුණයක් වෙන්නේ. එහෙම. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීමත් සමගම සෝවාන් පුද්ගලයා තුල විශේෂ ගුණ හතරක් ඇති වෙනවා. ඒ තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේය වෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. එතකොට බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන අචල සද්ධාව. අචල සද්ධාව කියලා කියන්නේ භවාන්තරයට පැමුණුනත් වෙනස් වෙන්නේ නැහැ. භවාන්තරය කියලා කියන්නේ මරණයටපත් වෙලා වෙනත් ආත්ම භාවයක ඉපදුනා වුණත් ඒතනත්තර බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට මේ භවය තුල කොච්චර ප්‍රසාදයක් තිබුණොත් මැරිලා ගිහිල්ලා තව භවයක උපදිනකොට ඔහුට බුදුහාමුදුරුව ගැන සංඥාවක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒතොර නැවත ඔහුට තෙරුවන් සරණ යාමෙන් තමයි ඒ රත්නත්‍රය පිළිබඳ සද්ධාව නැවත අවදි කරගන්න වෙන්නේ. එහෙමයි. හැබැයි සෝවාන් පුද්ගලයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. තෙරුවන් සරණ ගියත් නොගියත් අර රත්නත්‍රය පිළිබඳ ඔහුගේ මනසේ පිහිටි අචල සද්ධාව ඒ විදිහටම තියෙනවා. එහෙමයි. අන්න ඒ වගේම කාරණයක් තමයි අරියකාන්ත සීලය කියලා කියන්නේ භවාන්තරයට ගියත් ඒතනත්තාගේ ආරකාන්ත සීලය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ භවය තුල ඔහු පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරමින් හිටියා. සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ මරණයටපත් වෙලා නැවත මනුලෝපදිනෝ. මොකද මනුලොවට එන්න පුළුවන් නේ සෝවාන් වෙච්ච පුද්ගලයාට. එහෙමයි. එතකොට manuss ලෝකෙට ආවහම යලි ඔහු කවදාවත් පංචශීලයේ සමාදන් නොවුණා වුණත් ඔහුට අර තමන්ගේ මාර්ගඥාණයට සමගාමීව පිහිටි ආරකාන්ත සීලෙන් ඒතනත්තා යුක්තයි. එහෙමයි. එතකොට පංසල් සමාදන් වුණත් නැතත් ඔහු කවර හේතුවක් නිසාවත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, මද්දපාන කියන මේවට නැඹුරු වෙන්නේ නැහැ. එතකොට ඒ මට්ටමට ඔහුගේ සීලය තහවුරු වෙලා තියෙනවා. නමුත් ඒ තනත්තා නැවත උපදින්නේ බෞද්ධ පවුලක නම් එතකොට ගිහියෙක් හැටියට ඔහු ඒ අනෙකුත් බෞද්ධයන් අතර ජීවත් වෙනකොට අපි මේ මුලින් කතා කරපු කාරණාව ඔහුටත් අදාළ වෙනවා. එතකොට ඔහුට ඒ නැවත නැවත පංචශීලයේ සමාදන් වීම යලි කුසල් සිත් ඇති වෙන්නට හේතු වෙනවා. ඒ සෝවාන් පුද්ගලයාට සීලමය කුසල් සිත් නැවත නැවත ඇතිවීම හානියක් නෙමෙයිනේ. ඔහුටත් ඒක යහපතක් යහපත පිණිස පවතිනවා. එහෙම. එතකොට නැවත නැවත සීලය ප්‍රත්‍යවේක්ෂා කිරීම සීලානුස්සතියකට හේතු වෙනවා. ඊට පස්සේ අර Taman එක්කලා එකට ඉන්න පිරිස අතරින් විශේෂයෙන් කැපී පෙනෙන්න යන්නේ නැතුව අර පිරිසත් එක්කලා එකට ඒ චාරිත්‍ර වාරිත්‍රවල යෙදීම ඔහුටත් සමාජයටත් වැඩදායක වෙනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයා අනිවාර්යෙන්ම පංචශීලය ඔහු උත්සාහ කළත් නොකළත් ඔහු අතින් රැකෙන ධර්මතාවයක් ඒක. නමුත් ඒතනත්තාට පවා මේ පංචශීලය සමාදන් වීම වරදක් හෝ හානියක් නෙමෙයි. ඒක යහපත පිණිසත් සමාජයේ යහපත පිණිසත් හේතු වෙනවා. දැන් මේ සීලය ගැන කතා කරනකොට අපි තේරුම් ගන්නට ඕනේ ඇත්තටම මේ පංචශීලය කියලා කියන්නේ බුදුහාමුදුරුව පනෝපු බුදුහාමුදුරුව හදාපු සීලයක් නෙමෙයි. එහෙමයි. මේකට කියන්නේ මනුෂ්‍ය ධර්මය. මේක මූලික වශයෙන් මනුෂ්‍යයින් විසින් ගොඩනගාගත්තු එක්තරා ප්‍රතිපත්ති ක්‍රමයක්. එතකොට බුදුවරයෙක් විසින් කරන්නේ මේ මනුෂ්‍ය ධර්මය බුදුදහම ඇසුරු කරන කෙනෙක් තුළ තිබිය යුතු මූලික ගති ලක්ෂණ ටිකක් නිසා බුදවරු එය අනුදැන වදාරනවා තෙරුවන් සරණ ගිය කෙනෙක් විසින් ආරක්ෂා කරන්නට සුදුසු සීලය හැටියට. එහෙමයි. දැන් මහානාම ශාක්‍ය රජුරෝ බුදුහාමුදුරගෙන් අහනවා ඒ තෙරුවන් සරණ ගිය කෙනාගේ ප්‍රතිපදාව කොහොමද වෙන්න ඕන? එතකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා ප්‍රාණඝාතයෙන් වළකින, අදත්තාදානෙන් වළකින, මේ පංච දුස්චරිතයෙන් වළකින කෙනෙක් වෙන්නට ඕන. එතකොට නමුත් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලිනුත් පංචශීලය තිබුණා. එහෙමයි. එතකොට ඒක මිනිස්යාගේ manussත් තත්වය සංකේතවත් වෙන මූලික ප්‍රතිපදාව. එහෙම. ඒ කියන්නේ මනුස්ස කියලා කියන්නේ මනසින් උසස් කෙනෙක් නේ. යම්කිසි කෙනෙක් මනසින් උසස් නම් ඒතනත්තා තමන්ගේ ජීවිතය ගැන වගේම අනිත් අයගේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්නට පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. එතකොට මම මගේ ජීවිතයට ඇලුම් කරනවා මගේ ජීවිතය රැකගන්න උත්සාහ කරනවා වගේම අන් සියලු දෙනාගේ ජීවිතත් රැකෙන්නට ඕන කියන මේ මේ ගුණය තමයි මූලික මනුස්ස ධර්මය. ඒ කියන්නේ manussත්වයේ මූලික පදනම තමයි මං පමණක් නෙමේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. තිරස්චීන ධර්මයේ තමයි අනිත් කෙනා ගොදුරු කරගෙන අනිත් කෙනාගේ රීරි මාංශය උලා කාලා හරි මම ජීවත් වෙන්න. ඒ නිසා ඒක කැලෑ නීතිය. ඒක තිරස්චීන ධර්ම. ඒ නිසා තිරිසන් ලෝකය තුල බලවතා පමණයි ඉතුරු වෙන්නේ දුබලයා හැමතිස්සෙම විනාශ වෙනවා. එහෙමයි. හැබැයි මනුෂ්‍ය ධර්මයේ තුල බලවතා නිතර කල්පනා කරනවා දුබලයා රැක ගැනීම මගේ වගකීමක්. මගේ යුතුයකමක්. ඒකයි මනුෂ්‍යත්වයේ තියෙන විශේෂත්වය. එතකොට එහෙමනම් මනුෂ්‍ය ධර්මයේ තුල තියෙන ප්‍රධානම කාරණය තමයි මං වගේම අනිත් අයත් රැකෙන්නට ඕන. එතකොට එහෙම කල්පනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන වගේම අනුන්ගේ ජීවිතත් සුරක්ෂිත කරන්නට උනන්දු වෙනවා. එහෙම. ඒ නිසා තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක් වෙන්නේ. ඊළඟට මන්සන්තක දේ සුවපත්වම පරිහරණය කරනවා වගේම අනුන්ගේ දේ අනිත් අය සුවසේ පරිහරණය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ සඳහා ඉඩ තියෙන්න ඕනේ. ඒක මනුෂ්‍ය ධර්මයක්. ඒක 아무තු හිමිකමක් කියලා පවරන්නට දෙයක් නෑ. මානව හිමිකමක් හැටියට පවරන්න දෙයක් නෑ. ඒක මානව ධර්මතාවයක්. එහෙමයි. එතකොට අද මේ හිමිකම් හැටියට අපට අනිත් අයගෙන් ඒවා ආයාචනා කරන්න, බල කරන්න, නීති දාන්න වෙලා තියෙන්නේ ඒ මූලික මනුෂ්‍ය ධර්ම වලින් ගිලිහෙන නිසා. ඊළඟට තමන්ගේ පෞල් සංස්ථාව තුළ තමන් සුවසේ කම්සප විඳින්මින් ජීවත් වෙනවා වගේම අනිත් කෙනාටත් ඉඩ තියෙන්න ඕන ඒතනත්තාගේ පෞල් සංස්ථාව තුළ සුඛිත මුදිතව ජීවත්. ඒක විනාශ කරන්නට ඉඩක් නැහැ. එහෙම හිතන්න පුළුවන් නම් තමයි එතන මනුෂ්‍ය ධර්මයක් පවතින්නේ. එහෙම. ඒතර තමන් සත්‍ය දැනගන්නට වෑයම් අපි කවුරුත් කැමති නෑ ඇත්ත දැනගන්න. අපි කවුරුවත් මුලා වෙන්න කැමති නැහැ. එහෙමයි. ඒතර මම ඇත්ත දැනගන්න කැමති වගේම අනිත් කෙනාටත් සත්‍ය දැනගන්නට අවස්ථාව සැලසීම ඒක ඒක කල යුතු දෙයක්. ඊළඟට මද්ද්‍රව්‍ය පරිහරණය කියලා කියන්නේ අපි මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ උසස් බව රඳාපවතින්නේ මානසික තීව්‍රතාවය සහ කායික තීව්‍රතාවය මත. එහෙමයි. එතකොට මද්ද්‍රව්‍ය පරිහරණය කිරීමෙන් කයේ තීව්‍රතාවය ව්‍යාකූල වෙනවා. එතකොට ඒකට සමගාමීව මනසේ තීව්‍රතාවය ව්‍යාකූල වෙනවා. එතකොට අපිට උත්පත්තියෙන් උරුම වෙච්ච කායික මානසික තීව්‍රතාවය අපි මොට කරගන්නවා මද්ද්‍රව්‍ය පරිහරණය. ඒත් තමන්ගේ මනස උසස් නම් තමන්ගේ චින්තනය තමන්ගේ දැක්ම උසස් නම් තමන්ට දැනෙන්න ඕන තමන් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ මේ ශක්තිමත් කායික මානසික තීව්‍රතාවය මම හිතාමතා මොට කරගන්නේ මොකටද? එහෙමයි. ඒ වගේම අනිත් අයටත් ඒකට පසුබිම හදන එක යෝග්‍ය නැහැ. එහෙමයි. එතන මෙන්න මේ දර්ශනය මත තමයි මේ සංකල්ප මත තමයි මනුෂ්‍යයා මේ ප්‍රතිපදාව තුල පිහිටන්නේ ඇත්තට මේක අමුතු ප්‍රතිපදාවක් නෙමෙයි එය මනුෂ්‍යයාගේ ස්වභාවය කියලා කිව්වොත් නිවැරදියි. ඒ නිසා පෙර රුකානේ මහානායක හඳුර එක තැනක පැහැදිලි කරනවා සීලය තුන් ආකාරයකින්. මූලික වශයෙන් තිරස්චීන සීල, ඊපස්සේ මනුෂ්‍ය සීල, ඊළඟට ආර්ය සීල. එහෙම. එතකොට උන්වහන්සේ ඒක දක්වන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සීලය ගැන කතා කරනකොට සීලය anu කුමක්ද කියලා අහුවොත් බොහෝ දෙනා උත්තර දෙන්නේ සංවරයයි, ශික්ෂණයයි, නොකල යුතු දේ නොකර සිටීමයි කල යුතු දේ කිරීමයි චාරිත්‍ර වාරිත්‍ර ඔය දෙක එක විදිහට ඒකට උත්තර දෙනවනේ එහෙමයි ඒවා වැරදි නැහැ උන්වහන්සේ හරීම දාර්ශනික කතාවක් එකතැනක කියනවා සීලය යනු ප්‍රകൃතියයි උන්වහන්සේ පැහැදිලි කරනවා එහෙමයි එතකොට සීලය යනු ප්‍රകൃතියයි කියලා ඇයිද උන්වහන්සේ කියන්නේ දැන් තිරිසනා අපි හිතමු සුනකෙක් ගත්තාම ඌ මේ අතපය හතරෙන්ම ඇවිදගෙන යනවා කියන එක ඌ 아무තු මේ චාරිත්‍රයක් හැටියටවත් වාරිත්‍රයක් හැටියටවත් මේ සංවර වෙන්න ඕන කියලාවත් 아무තු දෙයක් පුහුණු කරන්න ඕන කියලා නෙමෙයි ඌ යන්නේ මේ කකුල් හතරෙන් තමයි. ඒක ඌගේ හැටි. ඊට පස්සේ ඌ නිදා ගන්න ලෑස්ති වෙනකොට අර වට කීපයක් කරකිලා නිදා ගන්න එක ඌ මේ 아무තු ශික්ෂණයක් හැටියට 아무තු පුහුණුවක් හැටියට චාරිත්‍ර වාරිත්‍රයක් හැටියට කරනවා නෙමෙයි ඒක ඌගේ හැටි. එහෙම. ඊට පස්සේ හොම්බෙන් කන කන එක අර මේ දිවෙන් අරගෙන වතුර ටික බොන එක ඒ උගේ හැටි. එහෙමයි. එතකොට මේ සුනකයාගේ හැටි යම් කිසි කෙනෙක් උත්සාහයෙන් පුහුණු කරන්න උත්සාහ කරනවා තමනුත්. එහෙමයි. එතකොට ඒකට කියනවා සුනක සීලයයි කියනවා. එතකොට සුනකයා මේක 아무තු දෙයක් හැටියට කරන නෙමෙයි ඒක උගේ ස්වභාවය. ඒක උගේ හැටි, උගේ ප්‍රകൃතිය. එහෙමයි. එතන මිනිස්සෙක් විසින් අර සුනකයා දිහා බලලා ඌ යන විදිහට කකුල් හතරෙන් අත්පා හතරම පාවිච්චි කරලා යන්න ඌ ඌ කන විදිහට අර මේ කෙලින්ම කටින්ම අරගෙන කන්න ඌ වතුර බොන විදිහට දිවෙන් අරගෙන වතුර ටික බොන්න අර නිදා ගන්නකොට අර වට කීපයක් කැරකිලා එහෙම මේ එතන ළඟින්න එතන දැන් සුනකයාගේ මේ ගති ලක්ෂණ ටික චරිත ලක්ෂණ ටික අධ්‍යයනය කරලා යම්කිසි කෙනෙක් ඒ විදිහටම වැඩ කරන්න උත්සාහ එතකොට ඒක හඳුන්වන සුනක වෘතයයි. එහෙම නැත්නම් කුක්කුර කුක්කුර කියලා කියන්නේ සුනකයන්නේ. එහෙම නැත්නම් කුක්කුර වෘතය. සුනක සීලය කුක්කුර සීලය කියලා හඳුන්වනවා. එතකොට ගවයෙක් යම් විදිහකට කටයුතු කරන්නේ ඒ ගවයාගේ ස්වභාවය අධ්‍යයනය කරලා යම් කෙනෙක් ඒ ගවයා වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. එතකොට ඒකට ඒක හඳුන්වනවා ගෝ වෘතය, ගෝ සීලය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ජීවිත කාලය මුළුල්ලේම සිතින් කයින් වචනයෙන් කියන ద్వාරත්වයෙන් අවංකවම සුනකෙක් හැටියට ওই විදිහට හැසිරෙන්න උත්සාහ කළොත් නිකන් ව්‍යාජව නෙමෙයි අවංකවම ඒකට මනසින්ම බැහැලම ඒ වැඩේ පුහුණු කරනවා නම් මරණින් මතු ඒකාන්තයෙන් සුනකෙක් වෙනවා ඒ ඒ මොකද අර අර සුනකයාගේ ගති ලක්ෂණ ටික තමන් අවංකවම හදවතින්ම අරගෙන සිතුවිලි වචන ක්‍රියා කියන තුන්දරිම පුහුණු කළා. පුහුණු කළාම ඒක තමන්ගේ ස්වභාවය බවට පත් වෙනවා. ගවයාගේ ගති ලක්ෂණ ටික අධ්‍යයනය කරලා ඒ විදිහට තමන් ඒ විදිහටම අවංකව පුහුණු කළොත් එය තමන්ගේ ස්වභාවය බවට පත් වෙනවා. එතකොට ඊට පස්සේ ආ ගවේ. එතකොට ඒ ඒ මොකද්ද එතකොට අර තිරස්චීන සීලය. එහෙමයි. ප්‍රකෘතිමත් භාවයක් නැතිකම. ඒ ප්‍රකෘති ඒ කියන්නේ තිරසනාගේ ප්‍රകൃතිය එහෙමයි. අපි දෘෂ්ටිගතකව ඒක අනුගමනය කරලා එය අපේ ප්‍රകൃතිය බවට පත් කරගන්න. එතකොට ඒ අය ඒවා කරන්න පටන් ගත්තේ ඒකෙන් දෙව්ලොව යනවා බබල යනවා කියලා හිතාගෙන. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන එහෙම එකක් නෙමෙයි වෙන්නේ. තිරිසනාගේ ප්‍රകൃති අපි අධ්‍යයනය කරලා ඒක පුහුණු කිරීම තුළ ඒ අපේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. එතකොට අපි එදාට අවසානයේ නවතින්න තිරිසනෙක් වෙනවා. ඊළඟට මිනිස්යාගේ ප්‍රകൃතිය දැන් අර සුනකයා කකුල් හතරෙන් ගියේ හොම්බෙන් කෑවේ අර වකුටු වෙලා නිදාගත්තේ ඌ අමුතු ශික්ෂණයක් හැටියට නෙමෙයිනේ. ඒක ඌගේ හැටි. අන්න වගේ මිනිස්යාගේ හැටි තමයි පංච දුස්චරිතෙන් නොකරන බව. ඒ කියන්නේ ඒක මේ මිනිස්සයා 아무තෙන් හිතාමතා බලහත්කාරයෙන් මම සත්තු නොමර ඉන්න ඕන මං හොරකම් නොකර ඉන්න ඕන කියලා කරන වැඩක් නෙවෙයි. මනස උසස් නම් එතකොට සත්තු නොමරන ගතිය ඔහු තුල තියෙන්න ඕන ගුණයක් හැටි. ඒක ඔහුගේ ස්වභාවය. හොරකම් නොකරන බව ඔහුගේ ස්වභාවය. එතකොට දැන් අපට පංචශීලය අමුතුවෙන් සමාදන් වෙලා බලහත්කාරයෙන් රකින්න වෙන්නේ එක පැත්තකින් දැන් දැන් අපි මෙතෙක් කතා කරපු හැටියට නැවත නැවත පන්සල් සමාදන් වීමෙන් සමාදාන කුසල චේතනාවක් පහළ වෙනවා. එහෙමයි. ඒක වෙනම කාරණයක්. ඒ නිසා නැවත නැවත සමාදන් වීම හොඳයි. හැබැයි අපිට බලහත්කාරයෙන් රකින්න වෙලා තියෙන අර අරවින්ද මහත්තයා මුලින් කිව්වේ මේ සමාජයේ ඉඳගෙන පන්සිල් රකින්න අමාරුයි මේ කොච්චර හරි ඒවට බාධා පැමිණ එහෙම කියන. එතකොට බාධකය හමු වේදී මට ඒ සීලේ පිහිටලා ඉන්න බෑ කියන එකේ තේරුම මොකද්ද? තාම ඒක මගේ ප්‍රകൃතිය බවට පත් වෙලා නැහැ. ඒක මගේ ස්වභාවය බවට පත් වෙලා නැහැ. මම පිටින් ඉඳගෙන බලෙන් අරක කරන්න උත්සාහ කරනවා. එහෙමයි. එතකොට ඒකේ තේරුම මොකද්ද? අපි පංචශීලය ආරක්ෂා කිරීම අපට වදයක් වගේ දැනෙනවා නම් අමාරු දෙයක් වගේ දැනෙනවා නම් ඒක අමාරුවෙන් කළ යුත්තක් වගේ දැනෙනවා නම් ඒකේ තේරුම තවම අපි මනුස්ස කියන තැනට පූර්ණ වශයෙන් අවතීර්ණ වෙලා නැහැ. එහෙම. ඒතර පූර්ණ වශයෙන් දැන් අර සුනකයාගේ ස්වභාවය දීර්ඝකාලීනව වුණු කලාම තමන් සුනක தත්ත්වයටපත් වෙන තමන්ගේ ප්‍රകൃතිය ඒ වෙනවා. ඒ වගේ අපි මේ මනුස්ස ධර්මයේ දීර්ඝ කාලයක් අවංකව එහි පිහිටලා සිටින්නට උත්සාහ කළොත් ඒ තනත්තා එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් එහෙම. එතකොට ඒ තනත්තා උපදින උපදින ආත්ම භාවවල මනුස්ස කියන ගතියෙන් පහලට වැටෙන්නේ පංචශීලය හරියට තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ යම් කෙනෙකුට මනුස්ස වෙන්නට ඕන නම් පංචශීල ප්‍රතිපදාව. අර නාගයෙක් එක අවස්ථාවක් වෙස්මාරු කරගෙන ඇවිල්ලා මහාන වෙනවනේ. එහෙමයි. ඉතින් ඒ ඒ නාගයාට බුදුහාමුදුර උපදෙස් දෙන්නේ එහෙම වංචා කරන්න එපා. මේ ශාසනයේ මේ භික්ෂු සංස්ථාව තිරිසනුන් සඳහා නෙමෙයි. මේක මිනිස්සුන් සඳහා. ඉතින් ඔබට මිනිස්ස වෙන්න ඕන නම් ඔබ ගිහින් පංචශීලය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. එතකොට මේ විදිහට පංචශීලයේ අනු මිනිස්යාගේ ප්‍රകൃතියයි. එතකොට සෝවාන් මාර්ගඥානයේදී අන්නේ ප්‍රകൃතිය තමයි තහවුරු මනුස්ස ධර්මය, මනුස්ස ප්‍රകൃතිය. එතෙන්දි තමයි ඒ තැනත්තා අර manussත්යෙන් ආපහු වැටෙන්නේ නැතුව හරියටම තහවුරු එතකොට ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා එතනින් එහාට හිතුවත් නොහිතුවත් සිහියෙන් මරුණත් අසිහියෙන් මරුණත් ඔහු නිරය තිරිසම් പ്രേත අසුර කියන සතර අපාය උපදින්නේ නැහැ. උපදින්නට සුදුසුකම් ලබන්නේ දෙව්ලෝ හෝ මනුලෝ පමණයි. ඒතර ධානය උපදවගත්තු බ්‍රහ්ම ලෝකෙ උපදින්නට පුළුවන්. නැත්නම් ඔහු සුගතියේ පමණයි උපදින්නට නියමිත. දුගතිය උපදින්නේ නැහැ. ඒ මොකද අර මනුස්ස කියන தත්ත්වය ඔහු තහවුරු කරගෙන තියෙනවා ඒකත් එක. එතකොට දැන් සෝවාන් ඵලයටපත් වුනහම ධර්මතා වශයෙන් මේ තහවුරු වෙනවා. හැබැයි සෝවාන් ඵලයටපත් වෙන්න පෙර ආතුව ඒ ධර්මතාවයක් නොවුනට උත්සාහයෙන් අපිට ඒ තුල තහවුරු වෙන්න පුළුවන්. එහෙමයි. සෝවන් ඵලයටපත් නොවුනත් අපි පංචශීල ප්‍රතිපත්තිය තුල අවංකව පිළිටලා ඉන්නවනම් ඒ ගුණය නිසා අපි දුගතිගාමී වෙන්න ඉඩ කඩක් තියෙනවා පොතඥන ජීවිතය තුළ. හැබැයි දුගතිගාමී නොවි සුගති ආත්ම භාවවල පවතිමින් පවතින්නට පුළුවන් හරියට පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්න. එහෙමයි. ඊළඟට මේ පංචශීලයෙන් අපි ආර්ය සීලයට යන්නට උත්සාහ කරනවා. ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ රහතන් වහන්සේ. එහෙමයි. රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි දිවිහිමියෙන්ම උන්වහන්සේලා උස්සාසන මහාසන ආදී පරිහරණය කිරීමෙන් වළකිනවා. උන්වහන්සේලා දිවිහිමියෙන් විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම් ගැයුම් වැයුම් ආදී වළකිනවා. උන්වහන්සේලා දිවිහිමියෙන්ම ඒ ඒ ඒ දුර්වලකම් වලින් වැළකීලා කටයුතු. එතකොට දැන් අපි පංචශීලය ආරක්ෂා කරගෙන ඊට පස්සේ ගිහියෙක් හැටියට පොය දවසට අර ආර්යයන් වහන්සේලා අනුව යමින් ඒ සීලය සමාදන් වෙන්න උත්සාහ කරනවා. එතකොට දැන් අර සුනකයාගේ ගති ලක්ෂණ අධ්‍යයනය කරලා ඒ විදිහට අවංකව කළොත් ඒක තමන්ගේ ප්‍රകൃතියටපත් වුණා තමන් සුනක වෙනවා. මිනිස්යාගේ ස්වභාවය අධ්‍යයනය කරලා ඒ මනුෂ්‍ය ධර්මය හරියට පුරුදු පුහුණු කළොත් එය තමන්ගේ ස්වභාවය බවටපත් වුණා තමන් මනුෂ්‍ය වෙනවා. ආරයන් වහන්සේගේ ස්වභාවය හරියට අධ්‍යයනය කරලා ඒ ස්වභාවය අපි අවංකව පුරුදු පුහුණු කරලා එය තමන්ගේ ප්‍රകൃතිය බවටපත් වුණාම අපි එදාට ආර්ය භාවයටපත්. එහෙමයි. ඉතින් ඒ විදිහට මහානායක හඳු පැහැදිලි කරනවා මේ සීලය කියලා කියන්නේ කෙනෙකුගේ ප්‍රകൃතියයි. ඒ ප්‍රകൃතිය මතු කරගන්න උත්සාහ කිරීම තමයි අපි දැන් මේ सिद्ध කරන්නේ ඇත්තටම මිනිස්සෙක් හැටියට ඉපදුනාට පංචශීලය තුල පිහිටන්නට බැහැ කියලා කියන්නේ අපි මනුස්ස කයක් ලබාගෙන තිබුණාට මනුස්ස ධර්ම තුල අපි තාම ප්‍රകൃතියටපත් වෙලා නැහැ. අපි ඉන්නේ විකෘතියක. ඒතකොට විකෘතියෙන් ප්‍රകൃතියට යන්නට තමයි අර මනුස්ස ධර්මය අපට උදා වෙන්නේ. ඒක අපට විරති වශයෙන් තමයි ඒක ප්‍රධාන වශයෙන් ශක්තිමත් වෙන්නේ. හැබැයි නැවත නැවත සමාදන් වීම, නැවත නැවත සිහි කිරීම, නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම නුවණින් කරනවා නම් ඒක එතනට යන්න අපට හොඳ ශක්තිමත් පදනමක් වෙනවා. ඒ නිසා ප්‍රතඥයා විසිනු සෝවාන් ආරයන් වහන්සේ විසිනු නැවත නැවත පන්සිල් සමාදන් වීම, ආවර්ජනා කිරීම, ප්‍රත්‍යවේක්ෂා කිරීම බොහෝසේ වැඩදායකයි. එහෙමයි සීලය කියන්නේ ප්‍රකෘතියයි. අද තමයි අපේ ස්වාමීන් වහන්සේ හරියටම මේ සීලය කියන එක අපි විග්‍රහ කරගත්තේ. ඔබ වහන්සේට අප්‍රමාණ පින් අපේ නායක ස්වාමීන් වහන්සේ මහානායක හිමියන් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේදී ඔබ වහන්සේ දේශනා කරා මේ ආර්ය සීලය ගැන සඳහන් කරනකොට මේ උස්සාසන සහ මහා ආසන වලින් වැළකී සිටිනවා කියලා. ඇත්තටම මේ අද සමාජය තුලත් මේ උච්චාසයන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විවිධ මත තියෙනවා. සහ විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ඒ ගැන අපි කොයි විදිහට අපේ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරොත්. උස්සාසන පිළිබඳව දැන් මහානායක හාමුදුරුවෝ මේ 74 වෙනි ප්‍රශ්නයේදී සාකච්ඡා කරනවා ඇත්තටම මේ කාරණය ගැන නායක හම්බුරෝ කතා කරලා තින්නේ ඒ කාලේ හිටියන ඔය විනය වර්ධන පිරිසක් කියලා. එහෙමයි. ඉතින් ඒ අය යම් යම් විනය කාරණා ඒගොල්ලන්ගේ හිතුමතේට විග්‍රහ කරලා දැනට භික්ෂූන් වහන්සේලා මේ විනය ප්‍රඥප්ති හරියට ආරක්ෂා කරන්නේ කියලා ලොකු චෝදනාවක් කරපු පිරිසක් තමයි මේ විනය වර්ධන පිරිස කියන්නේ. එහෙමයි. ඒගොල්ලෝ භික්ෂුන් වහන්සේලා නෙමෙයි වැඩි දෙනෙක් ගිහි අය. ඉතින් ඒගොල්ලෝ අර භික්ෂුන් වහන්සේලා දෝෂ දර්ශනයට ලක් කරන්න යම් යම් කාරණා මතු කළා. ඉතින් ඒවත් පාදක කොටගෙන නායක හඳුරෝ මේ කාරණේ කතා කරලා තියෙන්නේ අට කතාවල තියෙන කාරණාත් උන්වහන්සේ පැහැදිලි කරලා ඊට පස්සේ විනයේ තියෙන කාරණයක් උන්වහන්සේ මතු කරලා ගන්නවා ශාක්‍ය පුත්‍ර වූ උපනන්ද ස්තවිරයෝ උස් අසුනක සයනය කරති එක් දිනක් බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන්ද සමග සෙනසුන් බලා වැඩම කරනසේක් උපනන්ද තෙරුන්ගේ විහාරයටද පැමිණිසේක. එකල්හි උපනන්ද ස්තවරයෝ මාගේ ආසනය බලනසේක්වායි කියා බුදුන් වහන්සේට ඒ උස්සාසනය දැක්වූහ. බුදුන් වහන්සේ එතනින් හැරී අවුත් භික්ෂූන් අමතා මහණෙනි වාසස්ථානයෙන්ම මෝග පුරුෂයා දත හැකියයි වදාරා උපනන්ද ස්තවරයන්ටද ගරහා කොට නවම්පන භික්ඛුනා මංචං වා පීතං වා කාර්යමානේන අට්ටංගුල පාදකං කාරේ තබ්බං සුගතං උලේන අඤ්ඤත්‍ර හෙට්ටිමාය අටනියා තං අතික්කාමේතෝ ඡේදනකම් පාචිත්‍ය යන සිකපදය පනවා වදාළසේක මේ සිකපදයේ හැටියට සුගත් අඟලෙන් අටංගුලකට වඩා දික් පා ඇති අසුන උච්චාසයනයේ ලෙස සැලකිය යුතුය බුදුන් වහන්සේ දීර්ඝ පුරුෂයෙක් නොවේතිය මධ්‍යම පුරුෂයෙක්ය සුගත් අඟලය කියන්නේ මිනිස් අඟලමය මිනිස් අඟලෙන් අට අඟලකට වඩා උස් පා ඇති අසුන භික්ෂූන්ට හා අටසිල් සමාදන් වූවන්ට අකැපයයි විනය වර්ධනකාරයෝ කියති. ඔවුන් කියන හැටියට සුගත අඟලත් සාමාන්‍ය මිනිස් අඟලම නම් සුගත් අඟලය කියා වෙනස් කොට දේශනා කිරීමෙන් පළක් නැත. සුගත් අඟලය කියා වෙනස් කොට දේශනා කර තිබෙන්නේ එහි වෙනසක් ඇති නිසාය. එයින් එය සාමාන්‍ය මිනිස් අඟල නොවන බව දත හැකිය. සුගත විදත්ති සුගතංගුල යන මේවා විනේහි භාවිත කරන මිනීමේ ප්‍රමාණයෝය. සුගත විදත්ති නාම ඉදානි මජ්ජිවස්ස පුරිසස්ස තිස්සෝ විදත්තියෝ වඩ්ඩකී හත්තේන දියඩ්ඩෝ හත්තෝ හෝති යනුවෙන් සුගත විදත්තියේ හෙවත් සුගත් වියත දැනට වාසය කරන මධ්‍යම පුරුෂයාගේ අතින් තුන් වියතක්ද වඩුරියනින් එක්‍රියන් හමාරක්ද වන්නේ යයි සමන්තපාසාදිකා විනය අටුවාවෙහි දක්වා තිබේ. ඒනයින් ගන්නා කල්හි සුගත් අඟල මධ්‍යම පුරුෂයාගේ අඟල් තුනක් වන්නේ. සුගත් අඟල් 8 මධ්‍යම පුරුෂයාගේ අඟලින් අඟල් 24ක් වන්නේ. එතකොට දැන් මේ මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන විනය ප්‍රඥප්තිය අට කතාවේ විස්තර කරන ආකාරය අරගෙන තමයි නායක හඳුරු මේ කාරණේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් හදන පුටුවක හෝ ඇඳක පාදය කියලා ගන්නෙ අර දැන් ඇඳේ හරි පුටුවේ හරි අර කකුල් ටික සම්බන්ධ කරන්න වටේට 4 60 ගහලා තියෙනවනේ පට්ටම. එහෙමයි. ඒ පට්ටමෙන් යටට තියෙන කොටස තමයි පාද හැටියට ගන්න. එහෙමයි. ඒ පට්ටමත් එක්කලා නෙමෙයි. එහෙමයි. එතකොට ඒ පට්ටමෙන් යටට තියෙන කොටස අඩි දෙකකට වැඩි නොවෙන්නට. එහෙමයි. එතකොට අඩි දෙකකට වැඩිය ඒ ඒ කකුල් උසනම් තමයි ඒක උච්චාසනයක් කියලා ගන්න. එහෙමයි. එතකොට අද කාලේ හැටියට ගත්තොත් ඔය රෝහල් වල තියෙන ඇඳන් ඒ රෝහල් වල තියෙන ඇඳන් මේ කියන උච්චාසයන ගණයට තමයි වැටෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි අවස්ථාවක රෝගී වුණු අවස්ථාවක මේව මේ කාරණේ අදාළ වෙන්නේ නැහැ කියනවා. එතකොට දැන් අපි රෝහලේ තියෙන ඇඳක ගිහින් අපි සයනය කරන්නේ ආමුදුරු නමක් වුණත් සිල් සමාදන් වෙච්ච කෙනෙක් වුණත් ඒ රෝගී වුණු අවස්ථාවකනේ. එහෙමයි. එතකොට රෝගී වුණු අවස්ථාවක ඇත්තටම එතන අපි උසාසනයක සයනය කරන්නේ රෝගියාගේ පහසුව සඳහාත් නෙමෙයි ඇත්තටම. එහෙමයි. වෛද්‍යවරයාට ඇවිදින් රෝගියා පරීක්ෂා කිරීමේ පහසුව සඳහා තමයි ඒ ආසන උස් කරලා හදලා තියෙන්නේ. එතකොට එහෙම නැත්තම් රෝගියාට ඒ ඇඳට ගොඩ වෙන එක ටිකක් අපහසුයි ඒ උසට තියෙන ස්වභාවයත් එක්කලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය පහසුකමක් වෙනම හදන්නට ඕන. නමුත් වෛද්‍යවරයාට රෝගියා නිවැරදිව පරීක්ෂා කරන්න ඒ උසට ආසනයේ තියෙන එක පහසුයි. ඉතින් ඒ බඳු තැනකදී ඒක වරදක් නෙමෙයි. එහෙම. ඊළඟට දැන් ওই මහා ආසන කියලා කතා කරනකොටත් ඒවා විනේ එක එක විදිහට දක්වලා තියෙනවා. රණින් රෙදියෙන් හදපු ඊට පස්සේ අර සිංහ පාද, සිංහ ඔළු ඒ විදිහට යොදපු ඊළඟට එක එක ඒවට අමුද්‍රව්‍ය මේ මේවා පාවිච්චි කරපුවා ඒකට යෝග්‍ය නැහැ කියලා එහෙම දීර්ඝ විස්තරයක් දක්වලා තියෙනවා. එහෙම. එතකොට ඇත්තටම ඒවා දක්වලා තියෙන්නේ එදා කාලේ සමාජයේ තිබිච්ච කරුණුත් එක්කලා. දැන් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි අවුරුදු 20ක් යනකම් බුදුහාමුදුරු විනය ප්‍රඥප්ති පැනෙන්නේ නැහනේ. එහෙමයි. එතකොට විනය ප්‍රඥප්ති පැනෙන්නේ නැත්තේ ඇයිද? ඒ භික්ෂුන් වහන්සේලාට මේ උස්සාසන මේවයි මහාසන මේවයි කියලා ඒවා දිගපළල කී කියා ඉන්න අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේලා කෙලස් නැසීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා ක්‍රියාත්මක වුණා. එහෙමයි. <laughs> එතකොට ආයේ අනිත් ඒවා දිගපල්ල දක්වන්නට අවශ්‍යතාවයක් උනේ නැහැ. ඒ මූලික අරමුණෙන් පරිබාහිරට ගිහිල්ලා වෙන වෙන කෙලස් වැඩෙන පැතිවලට යොමු වෙන්න පටන් ගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට විනය ප්‍රඥප්ති පනවලා තමයි යා යුතු මාර්ගයේ පිටපණින තැන් මේවයි ඒකෙන් ඇතුළත පැවතිය යුතුයි. මෙන්න මෙතනින් එළියට නොයා යුතුයි කියලා සීමාවන් දක්වන්න පෙන්වන්න ඕනේ. එහෙමයි. අපි අර පෙර දිනකත් කතා කළේ මේ විනය කියන්නේ ඇත්තටම වැට වැට බැඳීමක් වගේ කියනවා. ඒතර වැට මේකයි කියලා ඒකේ එල්ලි එල්ලි එක පින්තාරු කර කර ඉන්න එක නෙමෙයි වැට ඇතුලේ නිදහසේ ගමන් කරන්නයි වැට පෙන්වන්නේ. මේකෙන් එහාට යන්න එපා. ඉතින් අන්න ඒ වගේ මේ උස්සාසන මහාසන කියලා කිව්වහම ඒකෙම දිගපළල බැන මැනමනා ඒකම අල්ලගෙන ඒකෙම පැටලෙන එක නෙමෙයි අපේ සරලව තේරුම් ගන්න ඕන කරන්නේ මේ මේවයින් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ ඒ පරිහරණය කරන කෙනාගේ පහසුවත් ඒ වගේම දකින අයට ඒ තනත්තා පිළිබඳව අප්‍රසාදයක් ඇති නොවෙන්නට ඒ වගේම තමන්ගේ මනස තුල ඒ සම්බන්ධව විශේෂ කෙලස් ධර්ම නොහට ගන්නට කියන මේ බඳු පදනමක් මත තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දක්වන ශික්ෂාපද පනවන්නේ මොකටද කියන? සංඝ සුට්ටුතාය, සංඝ පහසුතාය, දුම්බං කෝණම් පුග්ගලාණන් නිග්ගහාය, තේසලාණන් වික්කෝණම් අනුග්‍රහය මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා 10ක් දේශනා කරනවා. ඒතර ඒව බැලුවෙන් පස්සේ සුපේශල භික්ෂූන්ට පහසුව සඳහා එතකොට දුර්ගුණ ඇතිව කටයුතු කරන අයට නිග්‍රහය පිණිස දකින්න උන්ගේ ප්‍රසාදය පිණිස පැහැදුන උන්ගේ පැහැදීම වැඩි පැහැදීම නොපැහැදුන උන්ගේ පැහැදීම එතකොට මහජ සමාජයෙන් එන අපවාද වළක්වන්නටත් භික්ෂුවගේ පහසුව කෙලස් දුරු වෙන්නටත් නිර්වාණගාමිනී මාර්ගයට අනුග්‍රහයක් පිණිස. එහෙම. ඒතර මේ බඳු කාරණා ටික ගත්තන් පස්සේ අපිට අර ද්‍රව්‍යමය වශයෙන් ඒවායේ තියෙන සටහන් මොනවද කියන එක අපි වෙනම තේරුම් ගන්නට ඕන. ප්‍රධාන වශයෙන් අර සමාජ සම්මුතියත් එක්කලා පැවිද්දෙකුට හෝ සිල්වතෙකුට උචිත බව සහ Taman එකේ වාඩි වුණාම Tamanට නිකන් 아무තු මහන්තත්කම 아무තු මාන්නයක් ඇති නොවන විදිහේ ආසන. එහෙමයි. <laughs> ඉතින් දැන් උදාහරණයකට අද කාලේ හැටියට ගත්තොත් සමහර විට ඔය ලක්ෂරි වාහන කියලා තියෙනවා. එහෙමයි. ඉතින් අද කාලේ හැටියට බුදුහාමුදුරුවෝ වැඩ හිටියනම් සමහරට ওই ලක්ෂරි වාහන කියන ඒවා මහා සයන කියලා පණවන්නට බැරි කමක් නැහැ. එහෙමයි පිසා. <laughs> ඒ මොකද දැන් ඒවැ වාඩි වුණාම භික්ෂුවකට උනත් නිකන් අමුතු මහන් තත්ත ගතියක් මනසට එන්න බැරි කමක් නැහැ. එහෙමයි. හැබැයි යම් භික්ෂුන් වහන්සේ නමකට අපි හිතමු ධර්මදේශනාව සඳහා වැඩමවගෙන යන්න එහෙම සුපිරි මට්ටමේ වාහනයක් තමයි එන්නේ. ඉතින් එතකොට ඔය වාහනේ මට යන්න බෑ මම මේ මේ ත්‍රිරෝද රථයක් අරන් එන්නම් කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන නෑ. එතනදි ගෙනත් තියෙන්නේ ඒ වාහනේ නම් අපිට යන්න තියෙන්නේ ඒකේ නම් ඒකේ වාඩි වෙලා ගියා කියලා එතන ගැටලුවක් නෑ. ඒතකොට මේ වැඩි පරමාර්ථයි වැදගත්. එහෙමයි. දැන් දැන් කවුද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. එහෙමයි. එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෑ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් එතනදී උන්වහන්සේ අශෝක රජුරුව එක්කරගෙන ගිහිල්ලා රජමාලිගාවේ ඔබ වහන්සේට සුදුසු අසුනක් බලලා වාඩි වෙන්න කිව්වහම උන්වහන්සේ කෙලින්ම සිංහාසනේ වාඩි වෙන්න. එතකොට සිංහාසනේ ගත්තන් පස්සේ භික්ෂුවකට අකැපයි. එතකොට උන්වහන්සේ එතන වාඩි වෙන්නේ Tamanගේ සැප පහසුව සලකාගෙන නෙමේ රජුට ධර්මයෙන් අනුශාසනා කරන්නට ඒ අවස්ථාවේ වාඩි වෙන්නට යෝග්‍යම ආසනය සිංහාසනය. එහෙමයි. එතකොට උන්වහන්සේ එතන වාඩි වෙන්නේ ඒක ධර්මාසනයක් හැටියට සලකයි. රජුට අනුශාසනා කරන්නට උපාය මාර්ගයක් හැටියට. ඒ නිසා ඒක අනුචිත නැහැ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ අපි මේවා පරිහරණය කිරීමේදී විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරන්නේ ඒවැදී තථාගතයන් වහන්සේ මොන විදිහේ පදනමක් තුළද මේවා පනවලා තියෙන්නේ කියන එකයි. ඉතින් ඒ නිසා වෙන අසුනක් නැති අවස්ථාවක ඒ අසුන පමණ නම් තියෙන්නේ අපිට විවේක ගැනීම සඳහා පහසුව සඳහා අපිට ඒකේ වාඩි වෙන්න සමහර විට සිද්ධ වෙනවා. හැබැයි ඒ බඳු අවස්ථාවල වුණත් බොහෝ මහජනයා දකින ප්‍රසිද්ධ තැනකන අපි එහෙම වාඩි නොවි ඉන්න එකයි යෝග්‍ය. මොකද එහෙම වුණොත් අර දකින මොහොදෙන ඒකෙන් අකුසල් රැස් කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් භික්ෂුන් වහන්සේ නමකට කාන්තාවක් ඉන්න එක ආසනේ ඉඩ තිබුණා වුණත් ඒකේ වාඩි වෙලා හිටියොත් බෞද්ධයෝ හැටියට දකින අය දොස් කියන්න පුළුවන් චෝදනා කරන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ලංකාවේ අපි සාමාන්‍යයෙන් එහෙම එක ආසනයක වාඩි වෙලා යන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතියම තියෙන අංගයක් බවට දැන් පත් වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා භික්ෂුවක් වාඩි වෙලා ඉන්නවා නම් ඒකේ කාන්තාවක් වාඩි වෙන්නේ නැහැ. කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා නම් ඇය නැගිට්ටොත් මිසක් හාමුදුරුවෝ ඒකේ වාඩි වෙන්නේ නැහැ. හැබැයි දැන් පිටරට වලට යනකොට එහෙම එකක් නැහැ. පිටරට වලට ගිහිල්ලා අපි ඉන්න තැනින් කාන්තාවක් වාඩි වෙන්න උත්සාහ කරනකොට ඒක වැළැක්වුවොත් එහෙම ඒක බරපතල නීතිමය ගැටලුවක් දක්වා යන්න පුළුවන් කාරණයක්. එහෙමයි. එතකොට එහෙම තැන්වලදී අපට විනය පෙන්නන කාරණාව තේරුම් අරගෙන බුද්ධිමත්ව මනස රැකගන්න. දැන් විනය පෙන්වන්නේ ඒකාසනයක ස්ත්‍රියක් සහ භික්ෂුවක් වාඩි වෙලා ඉඳීම වැරදි කියන එක නෙමෙයි. එහෙම වාඩි වෙලා ඉන්නකොට අනිත් අය චෝදනා කරන්න පුළුවන්. අර හාමුදුරුව අර භික්ෂුවගේ අර කාන්තාවගේ කය ස්පර්ශ කර කරයි හිටියේ. ඒ නිසා උන්වහන්සේ සංඝාදිශේෂයකටපත් වුණා. ඒ කාන්තාවත් එක්ක අසභ්‍ය දේවල් රහසිගතව කතා කර කර හිටියේ. ඒ නිසා උන්වහන්සේ සංඝාදිශේෂයකටපත් වුණා. මේ වැසුණු තැනක මේ කාන්තාවත් එක්කලා වාඩි වෙලා ඉඳලා ඒ ඒ හාමුදුරුව ඒ කාන්තාවත් එක්කලා කාය සංසර්ගයේ දුණා. ඒ නිසා උන්වහන්සේ පරාජික වුණා. එහෙම චෝදනා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කරන්න එපයි කියලා. එහෙම. එතකොට දැන් අපිට දැන් පිටරටකට ගියන් පස්සේ එහෙම පදනමකුත් නැත්තම් අර ඒ විදිහට වෙන් කරන්න ගියන් පස්සේ ඒක වෙනත් බරපතල අර්බුදයකුත් ඇති වෙනවා එතනදී අපිට විනය සීමාව හඳුනාගෙන අපට අනර්ථයක් වෙන්නෙත් නැතුව මනසත් ආරක්ෂා කරගෙන අවස්ථාව උචිතව කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි ලංකාවේ අපි කටයුතු කරනකොට අපට විනයෙන් ඒකට හානියක් නොවුණා වුණත් අපි එහෙම ක්‍රියා කරන එක යෝග්‍ය නැහැ. ඒ මොකද මහජනයාගෙන් අර පවතින සංස්කෘතික වටපිටාවත් එක්කලා වෙනස් චෝදනාවක් එන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි මේ විනය ප්‍රඥප්ති ගැන සැලකිලිමත් වෙනකොට එකක් තමයි Tamanගේ මනස රැක ගැනීම. අනිත් එක තමයි සමාජයෙන් එන චෝදනා අපවාද වලින් ආරක්ෂා වීම. අනිත් එක තමයි විමුක්ති මගට අනුකූල සහදායක වීම. ඉතින් ඔය කාරණා මත තමයි අපිට මේ හැම ශික්ෂාපදයක් දිහාම බලන්නට වෙන්නේ. එහෙමයි. එහෙමයි ප්‍රසන්න. අද වැඩසටහනේ අපි බොහෝ ධර්ම කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම මේ සාමාන්‍ය සමාජය තුළ මේ සීලය විග්‍රහ කරන ආකාරයට වඩා යථාර්ථවාදීව අර්ථාන්විතව ප්‍රඥාගෝචරව අද අපේ ස්වාමීන් වහන්සේ අපිට මේක විග්‍රහ කරලා දුන්නා. ඉතින් අප්‍රමාණ පින් සිද්ධ වෙනවා ඔබ වහන්සේට. අද වැඩසටහනට පැමිණීම පිළිබඳව අපි ඔබ වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ. මේ ජනිත කරගත්තා වූ සියලු කුසල සම්භාරයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ මේ කරගෙන යන සියලුම ශාසනික සේවාවන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒත් එක්කම මේ සියලුම කුසල අනුමෝදන් කරන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අවසන අමා මහ නිර්වාණ සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම මේ වගේ හරවත් වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නට අපේ CS ගරු සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය නිරන්තර වෙහෙස් වෙනවා. දිවාරයන් නොබලා වෙහෙස් වෙනවා. ඉතින් අපි මේ කුසලයන් ඔවුනට ද අනුමෝදන් කරනවා මේ කරගෙන යන ශාසනික වැඩසටහන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. සියස අපිට හැමදාමත් අමතක කරන්න බැරි කණ්ඩායමක් තමයි ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ. ඉතින් ඔබටත් ඔබ අපේ ශක්තියක්. ඔබටත් අපි මේ කුසලයේ අනුමෝදන් කරනවා සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ට සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් අද දවසේ අපිට වෙන් වෙලා තියෙන කාල වේලාව අවසන් නිසා අපි ඔබගේ නිවසින් ආලිද්දෙන් සමුගන්නවා. නැවතත් ඉදිරි දිනේදී සුපුරුදු වේලාවට හරවත් වැඩසටහනක් රැගෙන ඔබගේ ආලින්දයට ගොඩ වැදීමේ බලාපොරොත්තු අපි ගිහින් එන්නම් ඔබට සම්මා සම්බුදු සරණයි.